තායි ජාතික අචංචා හිමියන්ගේ අව රියල් හෝම් නම් කෘතියේ අනුවාදය අපේ සැබෑ නිවහන අනුවාදක W සුගතදාස දම්සක් අංක 236 බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය 54 සංඝරාජ මාවත මහනුවර පිදුම දෙනෝ දහසකට දහම් සුව සාධන සිරි සුබෝධ අරම බිහි කළ සුවහසක් දනහට ද්‍රවිඩ සිංහල දෙබසින් දහම් දෙසූ පූජනීය ගලබොඩ වත්තේ ශ්‍රී ඥානා ලංකාර නාහිමි නාමයට කෙරෙන පිදුමකි පෙරවදන තායිලන්ත දේශයේ මෙන්ම පෙර අපර බෞද්ධ ලෝකයේ මුදුන් මල්කඩක්සේ සැලකිය හැකි අචාන්චා හිමියෝ තායිලන්තයේ උපත ලබා කුඩා අවදියේම පැවිදි ජීවිතයට ඇතුළත්ව බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය දෙක මැනවින් හදාරා ඉන්පසුව වනගත වී නිවන් මඟ සොයා ගැනීම වස් වසර ගණනාවක් විවිධ දුක් කරදර විඳ තම අභිමතාර්ථයේ මුදුන් පමනුවා ගැනීමට ක්‍රියා කළ ඊතා දුර්ලභ ගණයේ මහා සංඝ රුවණකි. උන්වහන්සේගේ ගුරුවරයාණන් වහන්සේලා වූයේ වනවාසී යෝගාවචර භික්ෂු පරපරකින් පැවතා ආචාන්ටොන් රාත්හා ආචාන් මුන් නැමැති සුප්‍රසිද්ධ භාවනාචාර්ය හිමිවරුන් වහන්සේලාය. සම්ප්‍රදායිකව පැවතා බුදුදහම ප්‍රායෝගිකව අත්හදා බලමින් එමගින් පලනෙලාගත් අචාන්චා හිමියෝ තමන් වහන්සේ ගමන්ගත් මග අන්‍යයන්ටද අවබෝධ කරවීමෙහි උත්සුක වූහ. එනිසාම උන්වහන්සේ වැඩහුන් වට්පාපොන් යෝගාශ්‍රමය ධර්ම මාර්ගය සෙවීමෙහි නිරත වූ සිය දහස් ගණන් ජනයාගේ ക്ഷേම භූමිය බවට පත්විය. උන්වහන්සේගේ ඉගැන්වීම් විලාසයේ ඍජුය, සරලය, ජීවිතයට ඉතාමත් සමීපය. බැතිමතුන්ගේ හදවත පුබුදුවා මනස අවදි කිරීමේ හැකියාවක් ඒ තුල විය. සිත සමාධියට පත්කර විදර්ශනාව වෙත නැඹුරු කරවා එමගින් සදාකාලික සුවය හා සැනසීම ළඟා කර ගැනීමේ ක්‍රමය අචාන්චා හිමියන් විසින් මනවින් ආબોධ කරගෙන සිටින බව උන්වහන්සේගේ ජීවන චර්යාවෙන් හා දේශනයන්ගෙන් මොනවට පිළිබිඹුවේ උන්වහන්සේ මාර්ගඵල ලාභියෙකු හෝ රහත් ඵලයට පත් වූ උතුමෙකු ලෙස බොහෝ අයක තුල විශ්වාසයක් ද ඇතිවිය. තවද උන්වහන්සේ වැඩහුන් වට්පාපොන් ආශ්‍රමය අවට ප්‍රදේශවාසයෙන් පවසා ඇති අන්දමට උන් වහන්සේ තුල යම් ආකාරයක ශ්‍රුද්ධි බල පැවති බවක්ද වැටහි. තමන් වහන්සේවෙන් දෙනමක් හෝ කිහිප නමක් එක්වර පෙනී සිටනසේ මැවී පෙනීමේ බලයක් උන් වහන්සේ තුල පැවති බව ප්‍රකාශ වී තිබේ. තවද උන් වහන්සේ තුල පැවති බවට විශ්වාස කරන රෝග සුව කිරීමේ බලය පරසෙත් දැනීමේ නුවණහා දිවකම් ආදිය ගැනද ඔහු ප්‍රකාශ කර ඇත. මේ සියල්ල ඉන්ද්‍රජාල වශයෙන් බැහැර කරන අචාන්චා හිමි ප්‍රකාශ කර සිටියේ ලෝකයේ පවතින එකම ඉන්ද්‍රජාලය වනුයේ ධර්මයේ පවණක් බවත් එයින් සිතට ගැලවීම ලබා දී දුක කෙලවර කරන බවත් මෙම කුඩා පොතේ දැක්වෙනුයේ මහලු වයසට පත්ව මරණයේ සේයාව දැක ගනිමින් සිටි එක්තරා කාන්තාවකගේ නිවසට වැඩම කළ අචාන්චා හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාවක සිංහල අනුවාදයයි. වත්තේගම ධම්මාවාස ස්තවිර පේරාදෙනිය ශ්‍රී සුබෝදා රාමාධිපති මෙම සංස්කරණය ගැන අපේ සැබෑ නිවහන තායි ජාතික අචාන්චා හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාවක සිංහල අනුවාදයයි. මෙහි පළමු වන මුද්‍රණය පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම ශාසන සේවා සමිතිය මගින් ප්‍රකාශනය කෙරුණි. එම අනුවාදයට මුල්පත වී ඇත්තේ Our Real Home නමැති ඉංග්‍රීසි කෘතියයි. මෙම සංස්කරණය පිළියෙල කිරීමේදී සිංහල අනුවාදයේ අපැහැදිලි තන්හා යතුරු ලේඛනාදී සිදුව ඇති වැරදිතන් කිහිපයක්ම ඉංග්‍රීසි කෘති ආශ්‍රයයටගෙන සංශෝධනය කරන්නට යෙදුනි. මුල් ප්‍රකාශනය හා මෙම සංස්කරණය අතරේ වෙනසක් ඇතනම් එසේ වී ඇත්තේ මේ හේතුවෙන් බව පාඨකයන්ට දන්වා සිටනු කැමැත්තෙමු. සංස්කාරක අපේ සැබෑ නිවහන වයස්ගතව මරණාසන්න වූ උවැසියක අමතා කරන ලද දේශනයක්. ගෞරවයෙන් යුක්තව ධර්මයට සවන් දීම සඳහා දැන් ඔබේ සිත තුල අදිෂ්ඨානය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේම ඔබ ඉදිරියේ වැඩ සිටින සේකයි සිතා මා කතා කරන මේ කාලය තුල මාගේ වචනවලට සාවධානව සවන් දෙන්න. දැස් පියවා ගනිමින් ඔබට සුව පහසු ආකාරයකින් සිටින්න. හිත හදාගෙන එක් අරමුණක පිහිටුවා ගන්න. සම්මා සම්බුද්ධත්වයට පත්වෙම උත්තමයාණන් වහන්සේට ගෞරව දැක්වීමක් වශයෙන් ප්‍රඥාව සත්‍යභාවය හා නිර්මලභාවය යන ත්‍රිවිධ රත්නය ඔබේ හද තුල තැන්පත් වීම සඳහා නිහතමානී ලෙස ඉඩ හැර සිටින්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද ධර්මයේ හැර ඔබට දීම සඳහා මාත අද වෙන මොනම දෙයක්වත් ගෙනවිත් නැත. සාවධාන ලෙස සවන් දීගෙන සිටින්න. බුදුරජාණන් වහන්සේ තුල තමන් වහන්සේ විසින්ම රැස් කර ගන්නා ලද උතුම් ගුණ සමුදායක් පැවතුණු නමුත් උන්වහන්සේට පවා කායික වශයෙන් සිදුවන මරණය වළක්වාගත නොහැකි වූ බව ඔබ තේරුම් ගත යුතුය. උන්වහන්සේ මහලු වේටපත් වූ විට ශරීරය අතහැර එහි වූ මහා බරින් නිදහස් වූසේක. මෙතෙක් වර්ෂ ගණනාවක් ඔබ යැපෙමින් සිටි මේ ශරීරය ගැන දැන් ඔබද සෑහීමකට පත්වන්නට ඉගෙන ගත යුතුය. එය දැන් සෑහේයයි ඔබට හැඟී යා යුතුය. දීර්ඝ කාලයක් ඔබ සතු වී තිබුණු පිඟන් කෝප පීරිසිය ආදී ගෘහත් භාණ්ඩ සමග මේ ශරීරය සසඳා බැලීමට ඔබට පුළුවන්. ඔබට එම භාණ්ඩ මුලින්ම ලැබෙන විට පැහැපත් බවින් හා දිලිසීමෙන් යුක්ත විය. නමුත් ඒ තරම් දිගු කලක් පාවිච්චි කිරීමෙන් පසු ඒවා පරණ වීමට පටන්ගෙන ඇත. ඒවායින් සමහරක් දැනටමත් කැඩී බිඳී ගොස්ය. සමහරක් ඒවා තිබූ තැන්වල දක්මට නැත. ඉතිරි ඒවායේද తত্ত্বය වෙනස් වෙමින් පවතී. ඒවාට ස්ථිර වූ ස්වરૂපයක් නැත. පවතින ස්වභාවය වෙනස් වේ. ඔබේ ශරීරයේ ආකාරයේද එලෙසටම වේ. නියම ලෙසටම ඔබ උපන් දින පටන් ළමා විය තුලින් තරුණ විය දක්වාත් දැන් ළඟා වී ඇති මහලු විය දක්වාත් දිගින් දිගට වෙනස් වෙමින් ඒ පැවතවිත් ඇත. ඔබ එය පිළිගත යුතුය. අභ්‍යන්තරය තුල වූ හෝ කායික වශයෙන් වූ හෝ බාහිර වශයෙන් වූ හෝ සියලුම සංස්කාරයන් තමා නොවන බවත් වෙනස් වීම ඒවායේ ස්වභාවය බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. ඒ සත්‍ය පැහැදිලි වන තෙක් ඒ ගැන මෙනෙහි කරන්න. පැවති ස්වභාවය නැති වී ගොස් මෙහි වැතිර පවත්නා මේ මස්ගුලි සත්‍ය ධම්ම හේවත් සත්‍ය භාවයයි මේ ශරීරයේ සත්‍ය භාවය සත්‍ය ධම්මයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමද යයි ශරීරය දිහා බැලීමටත් ඒ ගැන මෙනෙහි කිරීමටත් එහි ස්වභාවය සමග සාමයෙන් විසීමටත් අපට බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළසේක සිරගත කොට ඇත්තේ ශරීරය පමණක් බවත් ඒ සමග සිත සිරගත වීමට ඉඩ නොදීමට සැලකිලිමත් විය යුතු බවත් බුදුරජාණන් වහන්සේ ඉගන්වූසේක දැන් ඔබේ ශරීරයේ වයසත් සමග දුර්වල වීමටත් කුස වීමටත් පටන්ගෙන ඇති නිසා ඒට විරුද්ධත්වයක් ඇති කර නොගන්න නමුත් ඒ සමගින් ඔබේ මනස දුර්වල වීමට ඉඩ නොහරින්න මනස වෙන් වශයෙන් තබා ගන්න. දේවල් පවතින ස්වභාවය සම්බන්ධව සත්‍ය වටහාගෙන ඔබේ මනසට එයින් ශක්තියක් ලබා දෙන්න. මේ ශරීරයේ ස්වභාවයේ බවත් වෙනස් වීමට පත්වන බවත් උත්පත්තියක් ලබා තිබෙනය මහලු වීමට හා රෝගාතුර වීමට පත්වන බවත් ඉන්පසු මරණයට පත්වන බවත් ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළහ. එය උතුම් සත්‍යයකි. ඔබ දැන් මොහොන පාමින් සිටින්නේද එම සත්‍යයට? ප්‍රඥාවෙන් යුක්තව ශාරීරිය දිහා බලමින් එම සත්‍ය වටහා ගන්න. ඔබේ නිවස ජල ගල්මකට අසුව හොත් පිලිස්සී බිමට අළු වී ගියත් ඊට කුමන ආකාරයේ හෝ තරජනයක් එල්ල වුවත් ඒ ඔබේ නිවසට පමණක් සීමා කරන්න. ජල ගැල්මක් ඇති වූ විට එයින් ඔබේ මනස යටවීමට ඉඩ නොදෙන්න. ගින්නක් ඇති වූ විට එයින් ඔබේ හදවත පිලිස්සීමට ඉඩ නොදෙන්න. ජල ගැල්මට යට වූයේ ගින්නට අසු වූයේ ඔබට බාහිරව පවත්නා නිවස පමණක් වීමට ඉඩ හරින්න. මනසට එහි ඇති ඇලීම් අතහැරීමට ඉඩ හරින්න. දැන් ඒ සඳහා කාලය පැමිණ ඇත. ඔබ දැනට දීර්ඝ කාලයක් තුළ ජීවත් වී ඇත්තේය. ඔබේ දැස ඕනෑ තරම් රූප දැක ඇත. දසවන ඕනෑ තරම් ශබ්ද අසා ඇත. ඕනෑ තරම් අත්දැකීම්ද ලබා ඇත. ඒ සියල්ල එපමණක්ම විය. ඒවා හුදෙක් අත්දැකීම් පමණක්ම විය. ඔබ ප්‍රණීත රසයෙන් යුත් ආහාර වළඳා ඇත. සෑම ප්‍රණීත රසයක්ම හුදෙක් ප්‍රණීත රසයක් පමණක් විය. ඊට වඩා වැඩි යමක් ඒ වායේ නොතිබින. නීරස හුදෙක් නීරස පමණක්ම විය. එහි වූයේ පමණකි. අලංකාර රූපයක් සමග ඇස ගැටෙන විට එහි ඇති සියලු දේ පමණයි. හුදෙක් අලංකාර රූපයක් පමණයි. අවලක්ෂණ රූපයක් නම් හුදෙක් අවලක්ෂණ රූපයක් පමණයි. සිත ඇදී යන මිහිරි නාදයක් දෙසවනට වැටෙන විට එහි ඊට වඩා වැඩි යමක් නොමැත. කන් බිහිරි කරවන ගෝසා සහිත නාදයක්ද හුදෙක් පැහැදිලිවම ඒ ආකාරයමය. මේ ලෝකයේ වෙසෙන දුප්පත් පොහොසත් තරුණ හෝ මහලු මිනිසා තිරිසන් යන કોઈ සත්වයකට වුවත් දීර්ඝ කාලයක් එකම ස්වභාවයෙන් සිටීමට නොහැකි බවත් ලෝකයේ පවතින සෑම දෙයක්ම වෙනස් වීමටත් විකෘති බවටත් පත්වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළසේක. කිසි පිළියමක් යෙදීමට අපට නොහැකියමය. ජීවිතය හා බැඳී පවත්නා වූ සත්‍ය කරුණකි. නමුත් අපට කළ හැකි වනුයේ මනසේ හා ශරීරයේ පුද්ගල භාවයක් නොපවතින බව දැකීම සඳහා ඒ එකක් තුලවත් මා හෝ මගේ යන්නක් නොපවතින බව දැකීම සඳහා මනස හා ශරීරය ගැන මෙනෙහි කිරීමය මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි මා හෝ මගේ යන්නේ පවතුණියේ తాවකාලික සත්‍ය ස්වභාවයකි එය මේ නිවසට සමානය ඔබට මේ නිවස අයිති වන්නේ හුදෙක් නාම මාත්‍රයෙන් පමණකි. ඔබ යන කොතැනකට හෝ ඔබට එය ගෙන යා නොහැකිය. ඒ ඔබ සතු දේපල වස්තුව හා පවුල සම්බන්ධව දෙසේමයි. ඔබට ඒවා අයිතිව පවතින්නේ නාම මාත්‍රයෙන් පමණි. ඇත්ත වශයෙන්ම ඒවා ඔබ සතු නොවේ. ස්වභාව ධර්මයේ සතුයි. මේ සත්‍ය ඔබටම පවණක් අදාළ වන්නක් නොවේ. සෑම දිනෙකටම පවතුණියේ එකම తත්වයකි. බුදුරජාණන් වහන්සේට මෙන්ම අවබෝධත්වයට සපත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාටත් එය එසේම විය. මේ සම්බන්ධයෙන් උන්වහන්සේලා අපත් වෙනස් වූයේ එක් ආකාරයකින් පමණකි. එනම් දේවල් තුල පවත්නා ස්වභාවය උන්වහන්සේලා විසින් පිළිගන්නා ලද ආකාරයයි. වෙන මගක් ඒ සඳහා නොමැති බව උන්වහන්සේලා දැකගත්හ. එබැවින් මේ ශරීරය පා විලිඹුල සිට හිස් මුදුන දක්වාත් හිස් මුදුනේ සිට නැවත පාදාන්තයේ දක්වාත් කොටස් කර සියුම් වශයෙන් පරීක්ෂා කර බලන මෙන් බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළසේක. නිකමට මෙන් ශරීරය වෙත බැල්මක් හෙලන්න. ඒ තුල ඔබට පෙනෙනුයේ කුමන අන්දමේ දේවල්ද? ස්වභාවයෙන්ම පිරිසිදුව පවත්නා කිසිවක් තිබේද? ඒ තුල නিত্য වශයෙන්ම පවතින කිසිම හරයක් සොයා ගැනීමට ඔබට පුළුවන්ද? මුළු ශරීරයම ක්‍රමයෙන් පිරිහීමට පත්වන නිසා එය අපට අයත් නොවන දෙයක් සේ දැකීමට බුදුන් වහන්සේ උගන්වා වදාළසේක සියලු සංස්කාර ධර්මයන් වෙනස් වීම ස්වභාව කොට පවතින හේයින් ශරීරයද මේ ආකාරයෙන් වීම ස්වාභාවිකය. එසේ නොවිය යුතු නම් එය විය යුත්තේ කෙසේද? ඇත්ත වශයෙන් නම් මේ ශරීරය පවතින ආකාරයේ කිසිම වැරැද්දක් නැත. ඔබට දුක් ඇති කරවන්නේ මේ ශරීරය නොව ඔබේ වැරදි කල්පනාවයි. ඔබ හරි දේ වැරදි ලෙස දකින්නෙහි නම් එයින් ව්‍යාකූල දාවයක් සත්‍යකින්ම ඇතිවීමට පිළිවන. ගඟක් දිගේ පහළට ගලාගෙන යන ජල කඳට මෙය සමාන කළ හැක. ස්වභාවයේ ලෙසින් ගඟක් ගලා බසින්නේ බෑවුමක් දිගේ පහළටය. කිසි දිනක විරුද්ධ පැත්තට ගලා නොබසී. එහි ඇති ස්වභාවයයි. වේගයෙන් පහළට ගලන ගඟ දකින ගම් යූරේ සිටින මිනිහෙකුට ඔහුගේ අඥානකම නිසා ගඟ බෑවුම දිගේ ඉහළට ගමන් කිරීම දැකීමට අවශ්‍ය වේ. ඔහු ඒ නිසා කනස්සල්ලටදපත් වේ. ඒ ගැන ඔහු කුමක් කළත් ඔහුගේ වැරදි කල්පනාව නිසා සිතට සැනසෙල්ලක් නොලැබේ. ජලය ගලා බසින ආකාරය ගැන ඔහු තුල පවතින වැරදි දර්ශනය නිසා ඔහු කනස්සල්ලටපත් වේ. නිවැරදි දර්ශනයක් ඔහු තුල තිබුණේ නම් ජලය අනිවාර්යයෙන්ම බෑවුම දිගේ පහළට ගලා යා යුතු බව ඔහුට වැටහි. එම සත්‍ය වටහා ගනිමින්නේ පිළිගන්නාතෙක් ඔහු කැළඹීමටත් අවුලටත් පත් වේ. ඔබේ ශරීරයේද බෑවුම දිගේ පහළට ගලා යා යුතු ගඟමිනි. තරුණ භාවයට පත්ව තිබුවේ ශරීරයේ මරණය දෙසට ඇලවෙමින් ගමන් කරයි. එය එසේ නොවන ලෙසට ඔබ තුල කැමැත්තක් ඇති කර නොගන්න. ඒ සඳහා පිළියමක් යෙදීමේ බලයක් ඔබ සතුව නැත. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ දේවල් තුල පවත්නා නියම ස්වභාවය දැක ගැනීමටත් ඒවා කෙරෙහි ඇති අපේ ඇල්ම අතහැර දැමීමටත්ය. මේ අතහැර දැමීම සම්බන්ධයෙන් ඇතිවන හැඟීම ඔබට ඇති පිහිට වශයෙන් සලකා ගන්න. ඔබට වෙහස හා මහන්සිය දැනුණත් ඒවා නොසලකා හැර භාවනාවේ යෙදෙන්න. හුස්ම කෙරෙහි ඔබේ සිත රඳවා ගන්න. කිහිම වතාවක් ගැඹුරට හුස්ම ගනිමින් බුද්ධෝ යන මන්ත්‍රය කියමින් හුස්ම කෙරෙහි සිත රඳවා ගන්න. මේ භාවනාව පුරුද්දක් කරගන්න. ඔබට ඇතිවිය හැකි වේදනාවන් මැඩපවත්වා ගැනීම පිණිස අධික ලෙස වෙහෙස දැනෙන තරමටම සිත එක කිරීමේ කාර්යයේද අධික සියුම් බවින් හා තියුණු ලෙසින් පවත්වා ගත යුතුය. වෙහෙසවන බවක් දැනීමට පටන් ගන්නා විට සෑම සිතවිල්ලක්ම නවතා දමමින් මනස විසින්ම මනස එක්තැන් වීමට ඉඩ හැර ඒ ඔබේ හුස්ම දැනීම සඳහා යොමු කරන්න. තම සිතෙන් බුද්ධෝ බුද්ධෝ යන පාඨය තමන්ටම කියා ගන්න. බාහිර සියලු දේ මතහැර දමන්න. ඔබේ දරුවන් හා ඥාතීන් ගැන ඇතිවන සිතවිලි ග්‍රහණය කර ගැනීමෙන් වළකින්න. කුමන දෙයක් වුවද ග්‍රහණය නොකරන්න අතහැර දමන්න. මනසට එකම අරමුණක රැඳීමට ඉඩ හැර. ඒ ලෙස එක්තන් වූ මනස හුස්ම කෙරෙහි රඳවා තබන්න. හුස්ම මනසට වැටෙන එකම අරමුණ බවට පත් කරගන්න. මනසේ ක්‍රියාකාරීත්වය තා සියුම් බවට පත්වන තෙක්ද ඒ තුල පහළ වෙන හැඟීම් නොදැනෙන තරමට හා විශාල පැහැදිලි බවක් අවදි ස්වභාවයක් පහළවන තෙක්ද භාවනාවේ යෙදෙන්න. වේදනා සහගත හැඟීම් ඉන්පසුව ඒ වාවිසින්ම අක්‍රිය බවට පත්වනු ඇත. අවසානයේදී ඔබ හුස්ම දකින්නේ ඔබ බැලීමට පැවැනි ඥාතියෙකු දකින ආකාරයට. ඥාතියෙකු පැමිණ ආපසු යන විට ඔහු හා පසු ගමන් කොට අපි ඔහුගේ පිටවී යාම බලා හිඳිමු. ඔහුගේ පයින් ඇවිදගෙන යාම හෝ මොටෝරියෙන් යෑම නොපෙනී යනතෙක් බලා හිඳ අපි ගෙතුලට යන්නෙමු. අප අපේ හුස්ම තිස බලා හිඳුනියේද මේ ආකාරයෙනි. හුස්ම වැටීම ගොරෝසු නම් ඒ ගොරෝසු බව අපි දනිමු. ඒ සියුම් නම් අපි ඒ බවද දනිමු. හුස්ම ඊතා සියුම් බවට පත්වන විට මනසේ පසුපස ගමන් කරවමු. ඒ පිබිදීමට පත් කරවමු. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හුස්ම වැටීම මුළුමලින්ම අතුරුදහන් වන අතර ශේෂව පවතුනේ අවදිමත් භාවයේ හැඟීම පමණකි. මේ බුදුරජාණන් වහන්සේ හමුවීම යනුවෙන් හඳුන්වනු ලැබේ. ප්‍රඥාවන්ත වූත් අවදිමත් වූත් ප්‍රභාස්වර වූත් බුද්ධ යනුවෙන් හඳුන්වනු ලබන ඒ පැහැදිලි සති සම්පජඤ්ඤ භාවය අප තුල ඇතිවේ. එය දැනීමෙන් මෙන්ම පැහැදිලි බවින් යුතුව බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ හා එක්ව විසීමයි. පිරිනිවීමටපත් වූයේ ලේමස් නහරින් සැදුන්ලත් ඓතිහාසික බුදුන් වහන්සේ පමණක් නිසා පැහැදිලි ලෙස ප්‍රභාමත් ලෙස දැන ගන්නා වූ සැබෑ බුදුරජාණන් වහන්සේ අත්දැකීමි. අපට අදත් මේ බුද්ධ ස්වභාවය පත්විය හැකිය. අප එසේ කරන විට එකම හදවතක් වේ. එබැවින් මේ අවබෝධ වන දේ හැර ඉතිරි සියල්ල අතහැර දමන්න. ඒ සියලු දෙයක්ම අවසානයකටපත් කර දමන්න. භාවනාවේ යෙදී සිටින විට අද්භූත දර්ශන මැවි පෙනෙන්නේ නම්, ශබ්ද පහළවන්නේ නම්, ඒ වාට නොරවටෙන්න. ඒ සියල්ල අතහැර දමන්න. යාන්තමින් හෝ කිසිම දෙයක් අල්ලාගෙන නොසිටින්න. ද්විත්ව ස්වභාවයක් නොපවතින අවධානය තුල රැඳී සිටින්න. අතීතය ගැන හෝ අනාගතය ගැන හෝ සිතමින් කනස්සලු නොවි. නිසංසලව සිටින්න. එවිට ඉදිරියට යාමකුත් ආපස්සට යාමකුත් එකතන රැඳී සිටීමකුත් නැති අල්ලාගෙන සිටීමට හෝ එල්ලීගෙන සිටීමට කිසිවක්ද නොමැති. එතනට ඔබ ළඟාවන්නේය. ඒ මක්නිසාද එහි තමා කියා හෝ මා කියා හෝ මගේ කියා හෝ කිසිවක් නොපවතින නිසාය. ඒ සියල්ල නැති වී ගොස්ය. සියලු දෙයින් මේ ආකාරයට ඉඳහස් වන ලෙසත් කිසිම දෙයක් අප වෙත රඳවා නොගන්නා ලෙසත් බුදුරජාණන් වහන්සේ අපට ගන්වා වදාළසේක. දැනගැනීමටත් දැනගැනීමෙන් පසු අතහැර දැමීමෙහි යෙදෙන ලෙසත් උන්වහන්සේ අපට උගන්වා වදාළසේක. උත්පත්තියත් මරණයත් පවතින සංසාර චක්‍රයෙන් නිදහස් වීමට ඇති මාර්ගය වන ධර්මය ආબોධ කර ගැනීම අපි එකිනෙකා විසින් තනි තනියෙන් කළ යුතු වූ කාර්යයකි. එම නිසා අත්තර දැමීමේ යෙදෙමින් ධර්මය ආબોධ කර ගැනීමට වීරිය වඩන්න. ඔබේ භාවනාව සඳහා සැබෑ වෑයමක් දරන්න. පවුල ගැන කනස්සල්ලටපත් නොවන්න. ඔව්හු ඔය සිටින ආකාරයෙන් දැන් සිටිති. අනාගතයේදී ඔබ සිටින තත්වයටපත් වෙති. මේ ඉරණමෙන් ගැලවීමට සමත් අයකු මේ ලෝකයේ නැත. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ ස්ථිර සැබෑ හරයක් නොපවතින සියලු දෙයක්ම අතහැර දමන ලෙසය. සියල්ල අත්හැර දැමුවහොත් ඔබට සත්‍ය දැකගත හැකිය. එසේ නොවුවහොත් එය දැකගත හැකි නොවේ. එහි පවත්නා ස්වභාවයයි එය සැමටම සාධාරණ වූවකි. එම නිසා කනගාටුවට පත් නොවන්න. මොනම දෙයක්වත් අල්ලාගෙන නොසිටින්න. ඔබ කල්පනා කරන විට ඔබට පෙනී ගියත් ප්‍රඥාවෙන් යුතුවය කෙරෙන තාක් එහි වරදක් නැත. අඥාන ලෙසින් නම් මෙසේ නොකරන්න. දරුවන් ගැන කල්පනා කරන්න එනම් අඥාන ලෙස නොව ප්‍රඥාවන්ත ලෙස එසේ කරන්න. මනස යම් දෙයක් වෙත නැඹුරු වන විට එහි ස්වභාවය ගැන අවධානවත් වෙමින් ප්‍රඥාවෙන් යුතුව කල්පනා කරය දැනගන්න. ප්‍රඥාවෙන් යුතුව ඔබ යම් දෙයක් වටහා ගන්නෙහි නම් ඒ දේ අතහැර දමන්නෙහිය. එවිට දුක ඇති නොවේ. එවිට මනස දීප්තියෙන් බබලයි. පිරීගත් සැනසිලි සුවයටපත් වේ. ඒ මේ අත දුවන අරමුණු වලින් ඉවත් වී පවතින නිසා ඒ තුල බෙදී යාමක්ද නොපවතී. එසේනම් ඔබේ පිහිට සඳහා දැන් ඔබේ බලාපොරොත්තුව තැබිය යුතු වන්නේ ඔබේ හුස්ම කෙරෙහිය. මෙම කාර්යය ඔබටම අයත් වන්නක් මිස වෙනත් අයෙකු සතු දෙයක් නොවේ. අන් අය සතු කාර්යයන් කර ගැනීමට ඒ අයටම ඉඩ හරින්න. ඔබගේම යයි කිව හැකි යුතුයකමක් හා වගකීමක් ඔබ සතු ඇත. එම නිසා ඔබ ඔබේ පවුලට අයත් කාර්යයන් බාරගත යුතු නොවේ. අන් කිසි දෙයක් බාර නොගන්න. ඒ සියල්ල අතහැර දමන්න. ඒ අතහැර දැමීම හේතුවෙන් ඔබේ සිත සංසුම් බවට පත්වේ. දැන් ඔබ කල යුතු එකම දේ වන්නේ සිත එක්තැන් කරේ සංසුම් කිරීමයි. අනිකුත් දේවල් ඒවා අදාළ අයටම බාර කරන්න. රූප, ශබ්ද, ගන්ධ, රස මේවා ගැන කටයුතු කිරීමට අන්‍යයන්ට භාර කරන්න. මේ සියල්ලක්ම පස්සට දමා ඔබේ කාර්යයේදී ඔබ සතු වගකීම ඉටු කරන්න. මනස තුල පහළවන වේදනාව සම්බන්ධ භය මරණය සම්බන්ධ භය අනුන් සම්බන්ධව පසුතැවිලි වීම යන මේ කුමක් හෝ වේවා අමතමින් මෙසේ පවසන්න මට කරදර නොකරන්න ඕවා තවදුරටත් මට අයිති දේවල් නොවේ. මනසෙහි යටකේ ධර්මතාවයන් පහළ වෙන විට හුදෙක් ඔබට මේ ඒලෙසින් පවසා ගන්න. ධම්ම යනුවෙන් හැඳුන්වෙන්නේ කුමක්ද? සියල්ලක්ම ධම්ම වේ. ධම්ම නොවන කිසිවක් නැත. එසේනම් ලෝකය කුමක්ද? ලෝකය ඔබ දැනට කැළඹීමටපත් කර තිබෙන්නා වූ මානසික ස්වභාවයයි. මේ පුද්ගලයා කුමක් කරයිද? ඒ පුද්ගලයා කුමක් කරයිද? මාමල පසු ඔවුන් ගැන බලන්නේ කවුද? ඔවුන් තම කටයුතු කරන්නේ කෙසේද? මේ සියල්ලක්ම හුදෙක් ලෝකය යනුවේ. මරණය ගැන හෝ වේදනාව ගැන හෝ හුදු සිතුවිල්ලක් ඇතිවීමට පවා ලෝකය යනුවේ. මෙම ලෝකය පසකට විසිකර දමන්න. ලෝකය පවතුනේ ඒ පවතින ආකාරයටයි. එය ඔබේ මනසට තුලට ඇතුල් වී විඥානය කෙරෙහි බලපෑම් ඇති කළහොත් මනස අන්ධකාරයෙන් වැසී ගොස් එහි පවත්නා පෙනීම නැති වී යයි. එම නිසා මනස තුල කුමක් පහළ වුවද, ඒ අමතා මෙසේ පවසන්න. මෙය මගේ දෙයක් නොවේ. ඒ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. දීර්ඝ කාලයක් ජීවත් වීමට මම කැමති වෙමි යනුවෙන් කල්පනා කිරීම දුක ඇති කරවන්නක් වේ. එසේම දැන්ම හෝ ඊතා ඉක්මනින්ම මැරෙන්නට කැමති වෙමි යනුවෙන් කල්පනා කිරීමත් එලෙසම වැරදි වේ. එයද දුකකි. එසේ නොවන්නේද සංස්කාරයන් අපට අයත් දේ නොවේ. ඒවා අනුගමනය කරන්නේ ඒවාටම ආවේනික වූ ස්වභාව ධර්මයේ නියමයන්නේ. මේ ශරීරය පැවතීමේ ආකාරය ගැන ඔබට කිසිවක් කල නොහැකිය. දෙතොල් රතු කර ගනිමින් න්‍යාපතු දික්වීමට ඉඩ හරින ගැහණු ළමයින් කරන ආකාරයට අපටත් මේ ශරීරය ස්වල්ප වශයෙන් අලංකාර කිරීමටත් සිත් ඇද ගන්නා ලෙසට පිරිසිදුවට තබා ගැනීමටත් කළ හැකිය. නමුත් මහලු වියට පැමිණි විට සියලු දෙනාම පත්වනියේ එකම අසීරු තත්වයකටය. ශරීරයේ පැවැත්ම ඒ ආකාරයෙනි. එය වෙනස් ආකාරයෙන් පවත්වා ගැනීම ඔබට කල හැක්කක් නොවේ. නමුත් හැඩවැඩ කරන අලංකාර කල හැකි වනුයේ මේ මනසයි. ලී වලින් හා ගඩොල් වලින් ගයක් සාදා ගැනීමට ඕනෑම කෙනෙකුට පිළිවන් වේ. නමුත් එවැනි නිවසක් සැබෑ නිවහන නොවන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. එවැනි නිවහනක් ඔබේ යැයි පැවසිය හැකි වනුයේ නාම මාත්‍රයෙන් පමණකි. එය ලෝකයේ තුල වූ නිවහනකි. එය අනුගමනය කරන්නේ ලෝකයේ නියමයන්ය. අපේ සැබෑ නිවහන වනුයේ අප තුල පවතින සනසිලි භාවයයි. ද්‍රව්‍යයන්ගෙන් සැදුන් ලත් බාහිර නිවහනක් ඊටාම හොඳ අලංකාර ස්වභාවයෙන් යුක්ත විය හැකි. නමුත් ඒ තරම් සනසිලිදායක තැනක් නොවේ. ඒ තුල මේ කනස්සල්ල, ඉන්පසු කනස්සල්ල, ඒ පසුතැවිල්ල, මේ පසුතැවිල්ල පවතී. ඒ අපේ සැබෑ නිවහන නොවන බව අප පවසන්නේ නිසාය. ඒ අපට පිටස්තරව පවතින දෙයක් නිසා ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ අප ඒ අතහැර දැමිය යුතුය. තව දෙය ස්ථිරව විසිය හැකි තරක්ද නොවේ. මක් නිසාද? ඇත්ත වශයෙන්ම අපට අයිති දෙයක් නොවේ. එය ලෝකයේම කොටසක් නිසා ඇති වනුයේ එම ලෝකයේද අපේ ශරීරය ගැනත් එසේමය ඒ තමන් වශයෙන් මාහා මගේ වශයෙන් අපි සලකා ගනිමු නමුත් ඒ ඇත්ත වශයෙන් නම් කිසිසේත් එසේ නොවේ ඒ ලෞකික නිවහනක් පමණකි ඒ ඔබේ උප්පත්තියේ සිට මේ දක්වාම ඊට ස්වාභාවික ක්‍රියාවලිය අනුගමනය කර ඇත එසේ වීම ඔබට තහනම් කළ හැකි නොවේ එහි පැවැත්මේ ආකාරය එයයි. එය වෙනස් ආකාරයකින් වීමට අවශ්‍ය වීම තාර පැටවකු කුකුළු පැටවකු වීමට අවශ්‍ය වීම වැනි අනුවන දෙයකි. එසේ විය නොහැකි බවත් තාරා පැටවකු තාරා පැටවකුම් විය යුතු බවත් අපේ සිරුරද වයසට හා මරණයට පත්විය යුතු බවත් ආબોධ කර ගන්නා විට එයින් ඔබට ශක්තියක් නව ජීවයක් ලැබෙන බව දක්නට හැකිවේ. මේ ශරීරය තවදුරට ජීවත් වීමටත් දිගු කාලයක් පැවැත්වීමටත් ඔබට කොතරම් අවශ්‍ය වුවත් ඒ සිදු නොවේ. අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං උපසමෝ සුඛෝ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ සංස්කාර ධර්මයන් අනිත්‍යය ඉපදීම හා විනාශයේ ස්වභාව කොට ඇත්තේය ඉපිද නිරුද්ධ වෙත් ඒවායේ සංසිඳීමම සැපතකි සංස්කාර යන වචනය මේ ශරීරයට හා මනසටද යෙදී සියලු සංස්කාරයන් අනිත්‍ය හා අස්තිර ස්වභාවයෙන් යුක්ත වේ. ඇති වී නැති වී යයි. ඉපදී මරණයටපත් වේ. ඒසේ වූද සෑම කෙනෙකුටම අවශ්‍ය වනුයේ ඒවා ස්ථිරව පැවැත්වීමටයි. ඒ අනුවන කමකි. ඔබේ හුස්ම දිහා බලන්න. ඔබේ සිරුර තුළට එය ඇතුළු වී නැවත පිට වී යයි. එහි ස්වභාවය එය වේ. එය විය යුත්තේ එසේයි. ආශ්වාස හා ප්‍රශ්වාස මාරුවෙන් මාරුවට සිදුවිය යුතුය. ඒ දෙකෙහි වෙනසක් පැවතිය යුතුය. සංස්කාරයන් පවතුනේ වෙනස් වීම තුලිනි. ඔබට එය වැළක්විය හැකි නොවේ. හුදෙක් කල්පනා කර බලන්න. ආශ්වාස නොකර ප්‍රශ්වාස කළ හැකිද? එසේ වුවහොත් එය හොඳයි ඔබ සිතන්නේහිද? නොයසේ නම් ඔබට ආශ්වාස පමණක් කළ හැකිද? දේවල් ස්ථිරව පැවතී තිබීම අපට අවශ්‍ය වේ. නමුත් එසේ වීමට ඒවාට නොහැකි වේ. එය අපහසු වේ. වරක් හුස්ම ඇතුළට ආ විට එය පිට වී යා යුතුය. පිට වී ගිය පසු නැවතත් ඇතුළට එයි. එය ස්වාභාවිකයි. එසේ නොවේද? උප්පත්තිය ලැබීමෙන් පසු අපි මහලු බවට පත්වෙමු. රෝගී වෙමු. අනතුරුව මරණයට පත්වෙමු. එය මුළුමනින්ම ස්වාභාවික වේ. නියමයට එකඟ වේ. සංස්කාරයන් තම කාර්යය ඉටු කර තිබෙන නිසාත් ආස්වාස හා ප්‍රස්වාස මේ අන්දමින් මාරුවෙන් මාරුවට සිදු වූ නිසාත් අද වනතෙක් මනුස්ස වර්ගයා මෙහි රැඳී සිටි. අපි උපන් සැනෙන් මරණයට පත්වෙමු. උත්පත්තියත් මරණයත් යන දෙකම හුදෙක් එකම එක් දෙයක් පමණි. එය ගසක් බඳුය. ගසකට මුලක් ඇතිවීමට අතුරු කෙලිද තිබිය යුතුය. අතුරු කෙලි ඇති විට ඒ වායේ මුලක්ද තිබිය යුතුය. එකක් හෝ තිබෙන විට අනෙක තිබිය නොහැකිය. මරණයක් සිදු වූ විට මිනිසුන් ඒ තරමට ශෝකයට හා මුතුවටත් කඳුළු හෙලීමට හා කනගාටුවටත් උපතක් සිදු වූ විට මොන තරමක ප්‍රීතියකට හා සතුටකටත් පත්ව සිටිනු දැකීම තරමක් හාස්‍ය ඇති කරවන කාරණයකි. එසේ වීම මුලාව ලෙස දැක්විය හැකිය. කිසිවෙකු විසින් මේ පැහැදිලි ලෙස දැක බලාගෙන නොමැත. මට හැඟී යන ආකාරයට හැඳීමට ඇත්ත වශයෙන්ම අවශ්‍ය නම් එසේ කිරීම වඩාත්ම සුදුසු වන්නේ කෙනෙකු ඉපදුණු විටය. එය එසේ වනුයේ උත්පත්තිය මරණය වන නිසාය. මුල අතුරු කිල්ල වන නිසාය. අතුරු කිල්ල මුලවන නිසාත්ය. හැඬීමට ඇතනම් මෙය කල යුත්තේ මුලහට ගැනෙන අවස්ථාවේය. නැත්නම් උප්පත්තිය සිදුවන අවස්ථාවේය. වඩා සමීප ලෙසින් බලන්න. උපතක් සිදු නොවුනේ නම් මරණයක්ද සිදු නොවනු ඇත. ඔබට මේ වැටහෙන්නේහිද? බොහෝ දුරට කල්පනා නොකරන්න. දේවල් පවතුනේ හුදක් මේ ආකාරයටය. යනුවෙන් සිතන්න. ඔබට කරන්නට ඇති දෙයක් යුතුයකමත් එයයි. මේ වෙලාවේ ඔබ වෙනුවෙන් උපකාර කළ හැකි කිසිවෙකු නැත. ඔබේ පවුලේ අයට හෝ දේපළවලට ඔබ වෙනුවෙන් කළ හැකි කිසිවක් නැත. දැන් ඔබට උපකාර කළ හැකි එකම දේ නම් නිවැරදි අවධානය පමණකි. එම නිසා අදිමදි නොකරන්න, සියල්ල අත්හැර දමන්න, පසෙකට විසි කරන්න. අතහැර නොදැමුවත් ඒ සියල්ල ඔබ අතහැර දමා යාමට පටන්ගෙන ඇත. ශරීරයේ විවිධ කොටස් හිමින් සීරුවේම ඔබ අතහැර දමා යාමට පටන්ගෙන ඇති ආකාරය ඔබට දැකගත හැකි නොවේද? ඔබේ කෙස් කලප දිහා බලන්න. ඔබ තරුණ වියේ පසු වූ විට ඝනවටත් නිල් පාටිනුත් පැවතුණි. දැන් එය ගැලවී යාමට පටන්ගෙන ඇත. දෙනෙතද හොඳ තියුණු පෙනීමෙන් යුක්ත විය. නමුත් දැන් ඒවා දුර්වල වී පෙනීම අඩු වී ගොස් ඇත. ඉන්ද්‍රියාංගේ ආයු කාලය ගෙවි ගිය පසු ඒවා ඔබ අතහැර යයි. ඒ එසේ වනුයේ ඒවායේ නිවහන මෙහි නොවන නිසාය. ළමයෙකු වේ සිටියදී ඔබේ දත් නිරෝගී ශක්ති සම්පන්න ඒවා විය. දැන් ඒවා සෙලවේ. සමහර විට ඔබට දැන් ඔය ඇත්තේ බොරු ඒවා විය හැකියි. ඔබේ දෙනත කන නාසය දිව මේවා ඔබ අතහැර දමා යාමට තැත් කරන්නේ ඒවායේ නිවහන මෙහි නොවන නිසාය. සංස්කාර ධර්මයන් තුළ ඔබට ස්ථිර නිවහනක් ගොඩනගා ගැනීමට නොහැකිය. එහි නැවතී සිටිය හැක්කේ ටික කලකට පමණි. ඉන්පසු එය හැර දමා යා යුතුය. එය කුලියට ගෙයක්ගෙන හිඳින්නෙකු දුර්වල වූ තම දෑසෙන් තමන්ගේ කුඩා අලංකාර නිවස දෙස බලා හිඳීම වැනිය. ඔහුගේ දත් දැන් ඒතරම් සවි නැත. කන් ඇසීම දුබලය. ශරීරයේ නිරෝගී බව නැත. සෑම දෙයක්ම ඔහු අතහැර දමා යමින් ඇත. ඔබ ඇබැවින් මේ කිසිවක් ගැන කනගාටු නොවිය යුතු වන්නේ මේ ඔබේ සැබෑ නිවහන නොවන නිසාත්. එය හුදෙක් తాවකාලික සෙවණක් වන නිසාත්ය. මේ ලෝකයට පැමිණ සිටින ඔබ ලෝකයේ ස්වභාවය ගැන මෙනෙහි කළ යුතුය. එහි පවතින සියලු දේම සූදානමින් පවතින්නේ අතුරුදහන් වී යාමටය. ඔබේ ශරීරය ගැන බලන්න. මුලින් වූ ස්වභාවයේ කිසිවක් එහි දනුත් තිබේද? ඔබේ හැමයේ පැවති තත්වයෙන් දනුත් තිබේද? ඔබේ කෙස් ඒවාද තිබූ සැටියට නැත එහෙම නොවේද? මේ හැම දෙයක් ගියේ කොහාටද? මේ ස්වභාව ධර්මයටයි. දේවල් පවතින ආකාරයටයි. සංස්කාරයන්ගේ යාම සඳහා කාලයේ පැමිණි විට ඒවා යායුත් තැනට යයි. මේ ලෝකයේ බලාපොරොත්තු තබාගෙන සිටිය හැකි තැනක් නොවේ. එය හිරිහැර හා කරදර සතුට හා දුක් වේදනාවලින් ගැවසීගත් අගමුල නැති චක්‍රයකි. ඒ තුල පවත්නා සැපතක් නැත. අපට කියා ස්ථිර නිවහනක් නැති විට අප අරමුණක් නැමැතුව පාරේ ඒ පැත්තටත් නැවත මේ පැත්තටත් ගමන් කරමින් ටික වේලාවක් එකතැන ගත කරමින් ගමන් කරන මගියෙකුට සමානය. කුමක් කරමින් සිටියත් සැබෑ නිවහනකට අප ආපසු එනතෙක් සිතේ සතුටක් නොතිබේ. එය ගමන් යාම සඳහා තමාගේ ගමෙන් පිට වී ගිය අයෙකුට මෙනි. සැබෑ වශයෙන් ඔහුට විවේකයක් හා පහසුවෙන් සිටීමට හැකිවනුයේ තම නිවසට ආපසු පැමිණි විට පමණය. කුමන ආකාරයකින් හෝ සැබෑ සැනසීමක් සොයාගත හැකි තැනක් ලෝකයේ කොතනකවත් නැත. දුප්පතාට සැනසීම නැතිවාක් මෙන්ම පොහොසතාටද නැත. වැඩිහිටියන්ටෝ බාලයින්ටද සැනසීම නැත. අඩු උගත්කමක් ඇති අයටත් උසස් ඉගෙනීමක් ඇති අයටත් එය නැත. සැනසීම කොතනකවත් සොයා ගැනීමට නැත. ලෝකයේ ස්වභාවය එයයි. බොහෝ වශයෙන් දීපල වත්තු ඇති අයත් සුළු වශයෙන් ඇති අය සිටුනේ දුකිනි. බාලයින් වැඩිහිටියන් වශයෙන් හා වයස්ගත වූවන් යන මේ හැම කෙනෙකුම සිටුනියේ දුකිනි. වයස්ගත වීම නිසා වන දුක, තරුණ බවට පත්වීම නිසා වන දුක, ධනවත් වීම නිසා වන දුක හා දුප්පත් වීම නිසා වන දුක යන මේ කොයි එකක් දුකක් මිස වෙන කිසිවක් නොවේ. දේවල් ගැන මේ අන්දමින් මෙනෙහි කරන විට අනිත්‍ය නොහොත් අනිත්‍ය නොවන ස්වභාවයේ දුක්ඛ නොහොත් දුක් සහිත බව ඔබ විසින් දැකගනු ලබන්නේය. දේවල් අනිත්‍ය වනුයේත් දුක් සහිත වනුයේත් මක් නිසාද? ඒවා අනන්ත නිසාත් මා කියා කිසිවක් නොපවතින නිසාත්ය. රෝගාතුර වී වේදනාවෙන් පීඩිතව මේ වැතිර පවත්නා මෙම ශරීරය හා එම රෝගී භාවය හා වේදනාව දැනෙන මනස යන මේ දෙකම ධම්ම ලෙස හැඳින්වේ. හැඩහුරුකමක් නොමැති දේද සිතවිලිද වේදනා හා සංඥාවන්ද හැඳින්වෙනුයේ නාම ධම්ම වශයෙන් කැක්කුම හා වේදනාවන්ට භාජනීය වී පවතින දෙය රූප ධම්ම වශයෙන් හැඳින්වේ. ද්‍රව්‍ය වූ දෙයක් ධම්මයයි අද්‍රව්‍යමය වූ දෙයක් ධම්මයි. අප එබැවින් ජීවත් වනුයේ ධම්ම සමගය. ධම්ම තුලය අපද ධම්මයි තමා යනුවෙන් සොයාගත හැකි කිසිවක් ඇත්ත වශයෙන් පවතී. පවතුනේ එහි ස්වභාවයට අනුව නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් පවතින ධම්ම සමූහයක් පමණයි. පවත්නා වූ සෑම මොහොතක් පාසාම අපි ඉපදීමටත් මරණයටත් භාජනය වෙමින් සිටිමු. දේවල් වල පැවැත්ම තිබෙනුයේ මේ ආකාරයෙනි. බුදුරජාණන් වහන්සේ ගැන හා කෙතරම් සත්‍යවාදීව උන්වහන්සේ කතා කළ දේ කලේද යන්න ගැන සිතන විට අපේ ආචාර්ය ගෞරවය নমස්කාරය ලැබීමට උන්වහන්සේ කෙතරම් සුදුසු වන්නේද යන බව අපට හැඟී යයි. අප කිසි දිනක ධර්මය ප්‍රගුණ කර නැතත් යමක සත්‍ය දකින විට අපි උන්වහන්සේගේ දේශනාවල සත්‍ය දැක ගනිමු. උන්වහන්සේගේ දේශනාවන් ගැන දැනීමක් ලබා තිබුණත් ඒවා ඉගෙන ඒ අනුව පුහුණුවක් ලබා ඇතත් තාමත් ඒවා තුල ඇති සත්‍ය දැක නැමැති නම් අපි තවමත් නිවහනක් නැමැති අය වෙමු. එම නිසා සියලුම මිනිසුන් හා සත්වයන් සිටිනුයේ පිටත් වී යාමට බලාගෙනය. යන මේ හොයින් වටහා ගන්න. සියලු සත්වයෝ යෝග්‍ය කාලයක් ජීවත්ව සිටීමෙන් පසු තමන් යා යුතු දිශාවට යති. ධනවත් දුප්පත් තරුණ මහලු යන සියලු සත්වයින් මෙම වෙනස් වීමට භාජනය වීමේ අත්දැකීම ලද යුතුය. ලෝකයේ පවත්නා ස්වභාවයේ ආකාරයෙන් යයි ඔබ අවබෝධ කරගන්නා විට මෙම ලෝකය ඔබට නුසුදුසු තැනක් වශයෙන් හැඟී යයි. විශ්වාසය තැබිය හැකි ස්ථිර වූ හෝ හරවත් වූ දෙයක් එහි නොපවතින බව ඔබ දැකගත් විට ඒ ගැන එපා වීමක් හා ආශා විරහිත බවක් ඔබ තුල ඇතිවේ ආශා විරහිත භාවය ඇතිවීම යනු කලකිරීමක් ඇතිවීම නොවේ මනස පවතනියෝ පැහැදිලි බවිනි මේ පවත්නා පිළිවෙල ගැන පිළියමක් යෙදීමට කල හැකි කිසිවක් නැති බව එය දැක ගනී. ලෝකය පවත්නා ආකාරය ඒ බව දැනගනී. මේ ආකාරයෙන් දැනගත් විට ඔබේ ඇලී මතහැර දැමිය හැකිය. සංස්කාරයන්ගේ වෙනස් වන ස්වභාවය ප්‍රඥාව තුළින් දැකගනිමින් සතුටු වූ හෝ අසතුටු වූ හෝ මනසකින් නොයුතුව සංස්කාරයන් හා සාමයෙන් යුතුව ඇලීම අතහැර දැමීමට ඔබට පුළුවන්. අනිච්ඡාවත සංඛාරා සියලු සංස්කාරයන් අනිත්‍ය වෙනත් වචන වලින් කියතොත් බුදුරජාණන් වහන්සේ ද අනිත්‍ය. අපි අනිත්‍ය වූ ධර්මතාවයක් පැහැදිලි ලෙස සැබවින් දකින්නෙමු. ඒ අනිත්‍ය දෙයක් වශයෙන් දකිමු. එසේ වනුයේහි ඇති වෙනස් වීමේ ස්වභාවය නොවෙනස් ලෙස පවතී යන අර්ථයෙනි. ජීවත්වන සත්වයන් සතු වී පවතින නිත්‍ය ස්වභාවය මෙයයි. ළමා වියේ සිට තරුණ විය අතරින් මහලු විය දක්වා අඛණ්ඩව සිදුවෙමින් පවත්නා වෙනස් වීමක් තිබේ. ඒ අනිත්‍යතාවය වෙනස් වීමේ ස්වභාවය ස්ථිර හා වෙනස් නොවන සුළුය. මේ ආකාරයෙන් එම తත්වය ගැන ඔබ කල්පනා කරන්නෙහි නම් ඔබේ හදවත සැහැල්ලු බවට පත්වේ. මේ ඔබ විසින් පමණක් කළ යුත්තක් නොවේ. සියලු දෙනා විසින්ම කළ යුත්තකි. දේවල් ගැන මේ අන්දමින් සලකා බලන විට ඒවා ගැන එපා වීමක් කලකිරීමක් හටගන්නා බව ඔබ දැකගන්නේහිය. ඔබ තුල ඉන්ද්‍රියන් පිනවීමේ ලෝකය දැකගන්නේහිය. ඔබ තුල ඉන්ද්‍රියම් පිනවීමේ ලෝකය ගැන පවතින ආශාව දුරු වී යයි. බොහොමයක් දේවල් ඔබ සතු ඇතනම් බොහොමයක් දේවල් අතහැර දමා යාමට ඔබට සිදුවන බව ඔබ දැකගන්නේහිය. ස්වල්පයක් ඇතනම් අතහැර දමා යාමට ඇත්තේ ස්වල්පයකි. වස්තුව හුදෙක් වස්තුවම වේ. දීර්ඝායස හුදෙක් දීර්ඝාසම වේ. ඒවා විශේෂ වූ දේවල් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි අපේම නිවහන අප ගොඩනගා ගත යුතු බව වැදගත් වේ. එය වේ යුත්තේ මා විසින් මෙතෙක් විස්තර කර දෙන ලද ආකාරයටයි. ඔබේ නිවහන ගොඩනගා ගන්න අතහැර දැමීමෙහි යෙදෙන්න. ඔබේ මනස ඉදිරියට යාමෙන් ආපස්සට යාමෙනුත් එකතන රැඳී සිටීමෙනුත් නිදහස් වූ සැනසීම කරා ළඟාවන තෙක් මේ අතහැර දැමීම කරගෙන යන්න. අපේ නිවහන සතුට නොවේ. වේදනාවද නොවේ. වේදනාව හා සතුට යන දෙක සේවී නැති වී යයි. ඒ ශ්‍රේෂ්ඨ සාත්‍රුන් වහන්සේ සියලු සංස්කාරයන් අනිත්‍ය බව දැකගත් හේයින් ඒවා කෙරෙහි අප තුළ ඇති ඇල්ම අතහැර දමනමෙන් උන්වහන්සේ උගන්වා වදාළසේක. ජීවිතයේ අවසානය ලං වූ විට අපට කුමන ආකාරයේ හෝ තෝරා බේරා ගැනීමක් කිරීමට නොපුළුවන. අපට කිසි දෙයක් ගෙන යාමට නොලැබේ. එබැවින් දේවල් ඊට පෙර අතහර දැමීම වඩා සුදුසු නොවේද? එහා මෙහා උසලාගෙන යාමට ඇති ඒවා බරක් පමණි. දැන්ම ඒ බර ඉවතට විසිකර නොදමන්නේ මන්ද? ඒවා එහා මෙහා ඇදගෙන යාමට කරදර වන්නේ කුමකටද? අතහැර දමන්න. විවේකීව සිටින්න. ඔබේ පවුලේ අයට ඔබ ගැන බලා ගැනීමට ඉඩ හරින්න. රෝගීන්ට සාතු සප්පායම් කරන අය යහපත් බවින් හා ගුණ ධර්ම වලින් වැඩෙති. අන්‍යයන්ට එවැනි අවස්ථාවක් ලබා දෙන රෝගී අයෙකු එම අයට අසීරු තත්වයන් ඇති නොකළ යුතුය. වේදනාව හෝ එවැනි ප්‍රශ්නයක් ඇති බව දැනගත් විට ඒ බව එම අයට දැන ගැනීමට සලස්වා තම මනස යහපත්ව තබා ගත යුතුය. දෙමාපියන්ට සාතු සප්පායම් කරන අය මනස ආදර කරුණාවෙන් පුරවාගෙන තමන් පිළිකුලේ ග්‍රහණයට හසුන වී සිටිය යුතුය. මේ දෙමාපියන්ට ඔබ ගෙවීමට ඇති ණය ගෙවා දැමීමට එක් අවස්ථාවකි. උපන්දා සිට ළමා විය තුලින් ඔබ වැඩමින් සිටින විට යපුණේ මෙම දෙමාපියන්ගෙනි. අපේ දෙමාපියන් නම් අයුරින් අපට උපකාර කළ නිසා අද අපි මේ තත්වයේ සිටිමු. අපි ඔවුන්ට ප්‍රමාණ කළ නොහැකි කෙලෙහි ගුණ සැලකීමේ ණයක් ගෙවීමට බැඳී සිටිමු. එම නිසා මෙතනට එක්රස් වී සිටින දරුවන් හා ඥාතීන් වන ඔබ සියලු දෙනා ඔබේ දෙමාපියන් දරුවන් බවට පත්ව සිටින ආකාරය දකිමින් සිටිති. ඔබ මීට පෙර ඔවුන්ගේ දරුවන් වූවාහුය. ඔවුහු දැන් ඔබේ දරුවන් බවට පත් වී සිටිති. ඔවුන් වයසින් වයසට යමින් සිටින්නේ නැවත වතාවක් දරුවම් බවට පත්වෙන තෙක්ය. ඔවුන්ගේ මතකය නැති වී යයි. දැස හොඳින් නොපෙනේ. කන් ඈසේ. සමහර විට ඔහු වචන පටලවා කතා කරති. මේ නිසා ඔබේ සිත කලබල කර නොගන්න. රෝගියෙකුට සාත්තු කරන ඔබ සියලු දේ අතහැර දමන්නේ කෙසේද කියා දැනගත යුතුය. භෞතික දේවල් මත එල්ලී නොසිටින්න. ඒවා ඇති සැටියෙන් තිබෙන්නට හරිමින් අතහැර දමන්න. කුඩා දරුවෙකු අකුයිකරු වූ විට සාමය පාත්වා ගැනීම පිණිස හා ඒ දරුවා සතුටු කිරීම පිණිස ඔහුට වමනා විදිහට කටයුතු කිරීමට සමහර දෙමාපියෝ යම් යම් අවස්ථාවල ඉඩදී සිටිති. ඔබේ දෙමාපියන්ද දැන් දරුවාට සමානය. ඔවුන්ගේ මතක හා දැනීම් පැහැදිලි නැත. ඔහු සමහර විට ඔබේ නම් පටලවා ගනිති. එසේ නොමැතිනම් කෝපයක් ඉල්ලා සිටින විට ඔවුන් ගෙනවිද්දෙනුයේ පිඟානකි. එය ස්වාභාවික වූ දෙයක් නොවේ. එයින් ඔබ කලබලයටපත් නොවිය යුතුය. වේදනාවෙන් පිරුණු හැඟීම් මිවසා දරා ගනිමින් සාතු සප්පායම් කරන අයගේද ආදරය කරුණාව ගැන රෝගියා මතක තබා ගත යුතුය. ඔබ මානසික වශයෙන් ප්‍රයත්න දැරිය යුතුය. මනසට විසිරී යාම සඳහා ඉඩ නොදෙන්න. කැළඹීම සඳහාද ඉඩ දෙන්න. ඔබ ගැන බලන අයට හිරිහැර කරදර නොවන අන්දමින් කටයුතු කරන්න. රෝගියාට සාතු සප්පායම් කරන අය තම හදවතත් ගුණ මෛත්‍රියෙන් හා කරුණාවෙන් පුරවා ගත යුතුය. තමන් කළ යුතු කාර්යයේ සිත් නොගන්නා පැත්ත වූ සෙම්සොටු මලමුත්‍ර පිරිසිදු කිරීම කෙරෙහි පිළිකුල් බවක් ඇති කර නොගන්න. පවුලේ සියලු දෙනා අත්උදව් දෙමින් උපරිම වෑයමක් කරන්න. ඔබට ලැබී ඇති එකම දෙමාපියන් මොවුන්ය. ඔවුහු ඔබට ජීවිතයක් ලබා දුන්හ. ඔබගේ ගුරුවරු වූහ. සෞඛ්‍ය සේවිකාවෝද වෛද්‍යවරුද වූහ. හැම දෙයක්ම කළහ. ඔබ හදා වඩා ගැනීම ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම තමන් සතු සම්පත් ඔබ සමග බෙදා හදා ගැනීම ඔබ ඔවුන්ගේ හිමිකරුවන් කරවීම යන මේවා දෙමාපියන් තුල පවතින මාහගේ පරෝපකාර ගුණයන්ය කෙලෙහි ගුණ දැක්වීම දැන ගැනීමත් ඒ සඳහා උත්සාහ කිරීමත් කතඤ්ඤෝ කතවේදී වශයෙන් දැක්වෙන යහගුණ ගැන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළසේක මෙම යහගුණ දෙක ප්‍රශංසනීය ඒවා වශයෙන් සැලකිය හැක. අපගේ දෙමාපියන්ට අවශ්‍යතාවයන් ඇති වූ කල්හි එසේම වුන් රෝගී වූ කල්හි ආපදාවන්ට මුහුණ පෑ කල්හි ඔවුන්ට උපකාර වීම සඳහා අපගේ උපරිම උත්සාහය දැරිය යුතු වෙමු. කතඤ්ඤෝ කතවේදී වශයෙන් දැක්වෙනුයේ මෙයයි. ලෝකයේ පැවැත්ම සඳහා වන්නා වූ යහගුණය මෙයයි. එමගින් පෞල් කඩාකප්පල් වීම වළක්වා ඒවා ස්ථාවර එකමුතු භාවයට පත් කරයි. මේ ධර්මය ඔබේ රෝගී අවස්ථාවේ දියුතු පඳුරක් වශයෙන් මා විසින් මෙහි ගෙනවිත් ඇත. ඒ හැර ඔබට දීම සඳහා භෞතික දේවල් මා ළඟ නොමැත. මේ ගය තුල එවැනි දේවල් බොහෝමයක් දැනටවත් දක්නට ඇත. එම නිසා මා විසින් ඔබට දෙනු ලබන්නේ ධර්මයයි. එය බොහෝ කාලයක් පවතින වටිනාකමකින් යුත් වූ දෙයකි. එය කිසි දිනක අවසන් කළ හැකි දෙයක් නොවේ. මා වෙතින් එය ලබාගෙන ඔබ කැමැතියන් බොහෝ අය වෙතට දෙය යවන්න. කිසි දිනක එහි හීන වීමක් සිදු නොවේ. සත්‍යයේ ස්වභාවය දෙයයි. මේ දහම් පඬුර ඔබට ලබා දීමට හැකියවීම ගැන මම සතුටු වෙමි. ඔබට පහළ වී ඇති වේදනාවන් සමන කර ගැනීමට ඔබට ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. ග්‍රීස්මයෙන් පීඩාවටත් වෙහෙසට හා පිපාසයටපත් මිනිසෙකුට පිරිසිදු සිසිල් මිහිරි ජලයෙන් පිරි පොකුණක් හමුව හොත් ඔහු වහායම පොකුණට පිවිස සිසිල් දියහා මිහිරි පැන්බී තම සියලු දුක් වේදනාවන්ද වෙහෙසද විපාසයේද නිවා ගනු ඇත. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ දහමද සූත්‍ර දේශනාවන්ද ඉගෙන ගනිමින් ධර්ම අධ්‍යයනයේ යෙදෙන තැනැත්තාගේ දුක් වේදනාවන්ද වෙහෙසද සන්තාසයේද දුර වේ. අංගුත්තර නිකායේ පංචක නිපාතය